හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත. කමඨහන වැඩසටහන තුළින් භාවනාව පිළිබඳව ඔබට ඇතිවන ප්‍රශ්න ගැටලු සහ ධර්මයේ සම්බන්ධයෙන් ඇතිවන ගැටලු පිළිබඳව සාකච්ඡාවකට අවකාශය විවර කර ගැනීමයි සිදු කරනු ලබන්නේ. ඉතින් අදත් අපිට ප්‍රශ්න රාශියක් යොමු වෙලා තිබෙනවා. ඒ අතර අපි සාකච්ඡා කළ හැකි ප්‍රමාණයට ඒ ප්‍රශ්න ගැටළු සඳහා පිළිතුරු ලබා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පළමුවෙන් අපිට යොමු වෙලා තියෙනවා විමුක්තිය සහ නිවන අතර වෙනස පැහැදිලි කර දෙන්න කියලා. විමුක්තිය සහ නිවන අතර තිබෙන වෙනස පිළිබඳව අපි සැලකිල්ලට ගත්තොත් විමුක්තිය කියන මේ වචනය අපිට ප්‍රතුලව කතා කරන්නට පුළුවන් වචනයක්. විමුක්ති සියල්ලම ලෝකෝත්තර වෙන්නේ නැහැ. විමුක්තිය කියලා කියනකොට තමන්ගේ හිතේ ඇති කරගන්න ක්ලේශාදී ධර්මයන්ගේ මිදීම. එතකොට අපි හිත තුළ උපදින ඒ මිදීම කියන දේ ඒක කියන අපි චේතෝ අනිමුක්ති කියලා. සිතේ ඇතිවන ඒ මිදීම ලෞකික මිදීම විදිහටත් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුත්ථ චතුත්ථ ධ්‍යාන ආදී මේ ධ්‍යානයන් තුලත් පංච නීවරණාදී යටපත් කරලා විතක්ක ਵਿਚාරාදී ධර්මයන්ගෙන් පවා මිදීම් විදිහටයි මේ ධ්‍යාන පිළිබඳව පවා පිට පිළිවෙලින් කතා කරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රථම ධානයෙන් පංච නීවරණ ධර්මයන් දුරු කරනවා. ඒ වගේම කාම විතර්කය, කාමේ කාම සංඥාවන් දුරු කිරීමට ලක් කරනවා. ඒ වගේම ද්විතිය ධානයෙන් විතක්ක ਵਿਚාර ආදී දුරු කරනවා. මේ ආදී ලෙස පිනතුනේ ධානය තුළ කෙනෙක් තමන්ගේ මනස අධිමුත්‍යයකට පත් කරගන්න නිසා ඒ දේවලුත් විමුක්ති හැටියට හඳුන්වනවා. එතකොට මේ චේතසෝ අධිමුක්ති කියන එක විමුක්තිය බවට පත් වෙනවා. හැබැයි ඒක නිවන බවට පත් වෙන්නේ නැහැ. නිර්වාණ ධාතුව ඒකත් විමුක්තියක්. සියලු කෙලෙසුන්ගෙන් මිදීම එතන විමුක්තිය. එනිසා නිවන කියලා කියනකොට එකක් විමුක්තිය හැටියට හඳුන්වන්නට බැරි කමක් නැහැ. නිවනත් විමුක්තියක් ලෙස හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි ඒ නිවන සංකත විමුක්තියක් නෙමෙයි. ඒක අසංස්කෘතයි. හේතුන්ගෙන් සකස් නොකළ ප්‍රත්‍යයන්ගෙන් හට නොගත් තැනක සියලු කෙලෙසුන්ගෙන් සිදුවන මිදීමක් පිළිබඳව තමයි නිවන තුල කතා කරන්නේ. එතකොට නිවන සහ විමුක්තිය අතර වෙනස පිළිබඳව කතා කරනකොට විමුක්තිය කියන වචනය ඇතුළතම නිවන කියන එකත් සංග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට අපි කියන්නේ අකෝප්‍ය චේතෝ විමුක්තිය කියලා. යාචමේ අකුප්පා චේතෝ විමුක්තියා ඒතදග්ගමිදම් භික්ඛවේ සාරං ඒතම් පරියෝසානං කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සාරය මේ බුද්ධ ශාසනයේ පරිවසානයේ කෙලවර බවට පත් වෙන්නේ මේ අකෝප්‍ය චේතෝ විමුක්තිය කියලා. එතකොට මේ අකෝප්‍ය චේතෝ විමුක්තිය ඒ කියන්නේ බිඳෙන්නේ නැති කවදාවත් සැලෙන්නේ නැති නැති වෙලා යන්නේ නැති මේ අකෝප්‍ය චේතෝ විමුක්තිය යම් කිසි කෙනෙක් තමන්ගේ මනස තුළ භාවිත කරනවා නම් ඔහු නිවුණු පුද්ගලයෙක් කියලා කියනවා. එහෙනම් නිවීම කියන එකක් විමුක්තියක්. නැතිනම් නිවන කියන්නේ විමුක්තියක්. ඒක අකෝප්‍ය චේතෝ විමුක්තියක්. ඒ වගේම සංකත විමුක්තියෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. ධානා කියලා කියන්නේත් විමුක්තියම තමයි. හැබැයි ඒවා නිවන නෙමෙයි. එතකොට ඒවත් විමුක්ති වුණාට නිවන නෙමෙයි. ඒ නිසා නිවන වන අකෝප්‍ය චේතෝ විමුක්තියක් තියෙනවා. නිවන නොවන විමුක්තියනොත් තියෙනවා කියලා අපි විමුක්තිය පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපිට තව විමුක්ති පිළිබඳව තියෙන බෙහෙදයන් පිළිබඳව සැලකිල්ලට ගත්තාම අපිට හඳුනා ගන්නට පුළුවන් චේතෝ විමුක්ති සහ පඤ්ඤා විමුක්ති කියලා අපිට විමුක්තිය කොටස් දෙකකින් දකින්නට පුළුවන්කම තියෙනවා. චේතෝ විමුක්ති සහ පඤ්ඤා විමුක්ති කියන කතා කරන ක්‍රමවේදයේදී ක්‍රමයේදී අපිට හඳුනා ගන්නට තිබෙන්නේ චේතෝ විමුක්ති කියලා කියන්නේ මොකක් හැටියටද? එතන චේතෝ විමුක්තිය කියලා කියන්නේ ධාන රූපාවචරෝ හෝ අරූපාවචර වශයෙන් උපදව ගන්න ධාන තමයි එතන චේතෝ විමුක්තිය කියලා කියන්නේ. පඤ්ඤා විමුක්ති කියලා කියන්නේ ප්‍රඥාවෙන් දැනගෙන ආශ්‍රව ධර්මයන් ක්ෂය කිරීම නැතිනම් ප්‍රඥාවෙන් මිදීම කියන එක තමයි ලෝකෝත්තර දර්ශන භූමියට අදාළ දේ තමයි පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ. ඊට පස්සේ අපිට තව විමුක්තියන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. යම්කිසි කෙනෙක් ලෝකයේහි අනිත්‍යතාවය පිළිබඳව ප්‍රතිවේධ කිරීම තුළ අනිමිත්ත චේතෝ විමුක්තිය ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම දුක්ඛතාවය පිළිබඳව අවබෝධ කිරීම තුළ අපනිහිත චේතෝ විමුක්තිය ලබන්නට පුළුවන්කම තිබෙනවා. අනාත්මතාවයේ ප්‍රතිවේධ කිරීම තුළ ශුන්්‍යත චේතෝ විමුක්තිය ලබන්නට පුළුවන්කම තියෙනවා. මේ ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියන මේ ත්‍රිවිධ චේතෝ විමුක්තියන් තුළින් තමයි නිවන ස්පර්ශ කරන්නට පුළුවන්කම තිබෙනවා. මේ දේවල් චේතෝ විමුක්ති හැටියට දක්වන්නේ මේ හා සමගම ප්‍රඥා විමුක්තියත් එදෙන නිසා. ඒ නිසා අදාළ ප්‍රමාණයෙන්, ඒ කියන්නේ අදාළ ක්‍රමවේදයේ ඔස්සේ නැතිනම් අපි ඒකට කියනවා පරයාය ඔස්සේ ඒ විමුක්තිය කියන එකේ අර්ථය තේරුම් ගන්නට අපි දක්ෂ වෙන්නට ඕනේ. ඒකට යම් කිසි කෙනෙක් තම නාමකයින් ඒ චේතෝ විමුක්තිය පැහැස වාසය කරනවා නම් කියලා යෙදෙන සමහර තැනකදී එතන යෙදෙනකොට ඒක බොහෝ අවස්ථාවලදී යෙදিলা තියෙන්නේ ලෞකික විමුක්තියන් පිළිබඳව දක්වන්නට. ප්‍රඥා විමුක්තියෙන් ආශ්‍රව ධර්මයන් ක්ෂය කරලා කියනකොට එතනදී දක්වන්නේ ලෝකෝත්තර මාර්ගයෙන් ඒ නිර්වාණ අවබෝධය තුළින් ආශ්‍රව ධර්මයන්ගේ ප්‍රහාණය කිරීම කියන එක. මෙන්න මේ ආකාරයට අපිට විමුක්තිය සහ නිවන පිළිබඳව කතා කිරීමේදී විමුක්තිය නිවන එක හා සමාන ලෙස කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම විමුක්තිය කියන එකේ ලෞකික කොටසක් සහ ලෞකික නොවන කොටසුත් අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. මේ විමුක්තිය යන්න අපිට ඒ ආකාරයට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ සෝවාන් මාර්ගස්ත්‍යා සහ පලස්ත්‍යා අතර ඇති කාලය චිත්තක්ෂණ එකක්ද නැතිනම් ඊට වැඩි කාලයක්ද යන්න පැහැදිලි කර දෙන්නට කියලා. සෝවාන් මාර්ගස්ත්‍යා සහ පලස්ත්‍යා අතර තියෙන කාලය චිත්තක්ෂණයක් මාර්ගයට අනතුරුවම ඵලය හැටියට තමයි සංග්‍රහ වෙන්නේ. අපිට අටකතාදිය තුල දකින්නට පුළුවන්කම තියෙන්නේ ඒ මාර්ගයට අනතුරුවම ඵලය උපදින බව. එතකොට මාර්ගය ඒක චිත්තක්ෂණිකව නැතිනම් ඒක සිතක් තමයි මාර්ග චිත්තේ ඊට අනතුරුව ඵල චිත්තේ. එතකොට මාර්ගස්ත පුද්ගලයා බවට පත් වෙන්නේ එක මොහොතක් එක චිත්තක්ෂණයක ඉන්න පුද්ගලයෙක් කියන විග්‍රහය තමයි අපිට දකින්නට පුළුවන්කම තියෙන. ඒ නිසා මාර්ගය මේ එක්ෂණිකයි නැතිනම් එක මොහොතකයේ දෙන්නේ ඊට වඩා වැඩි යෙදීමක් තියෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට හැබැයි මාර්ගය සඳහා උත්සාහවත් වීම මාර්ගයේ උපදවීම සඳහා වෙහෙසෙන පුද්ගලයින් ඕනෑ තරම් ඉන්නට පුළුවන්කම තිබෙනවා. මේ ප්‍රශ්නය ටිකක් විවාදාපන්න ප්‍රශ්නයක්. මාර්ගය එක්ෂණික නැහැ. මාර්ගය මේ අනෙක් අවස්ථාවලටත් මාර්ගය අදාළයි කියන එක තුළ බොහෝ සාකච්ඡා සිදුව තිබෙනවා. ඒ කියන්නේ මේ පිළිබඳව නොඑක් අවස්ථාවල නොඑක ආකාරයට විවිධ ස්වරූපයෙන් කතාබස් කරනවා අතීතයේ තුල පවා මේ පිළිබඳව විවිධ වාද විවාද ඇති වී තිබෙන මාතෘකාවක් තමයි මාර්ගය එක්ෂණිකයි කියන මේ කාරණාව. එතකොට මොකද සද්ධානුසාරි ධම්මානුසාරි ආදී පුද්ගලයන් මාර්ගස්ත පුද්ගලයන් හැටියට ඒ පුද්ගලයන් ඒක චිත්තක්ෂණිකව පමණක් වාසය කරන පුද්ගලයින් නෙමෙයි අටපුරුෂ පුද්ගලයා කියනකොට පුරුෂ පුද්ගලයන් අට දෙනෙක් පිළිබඳව කතා කරනකොට මාර්ග සිත එක එක් ක්ෂණයක එක මොහොතක උපදිනවා නම් ඒක චිත්තක්ෂණිකව උපදින මාර්ගය කියන තැනින් අපිට කතා කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ පුරුෂ පුද්ගලයන් අට දෙනා පිළිබඳව කියන මෙයාදී ලෙස අපිට මේ පිළිබඳව කරන සාකච්ඡා හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. තිතකප්පි පුද්ගලයා පිළිබඳව කතා කරනකොට ඒද මාර්ගස්ථේක් පිළිබඳව දැක්වෙන්නේ. එතකොට ඒද ඒක චිත්තක්ෂණිකව ඒක කතා කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියන තන සාකච්ඡාවට බඳුන්නේ තිබෙනවා. හැබැයි පෙළ දහම තුල කොතනකවත් මාර්ගයේ ඒක චිත්තක්ෂණිකයි කියන එක ඍජුවම පෙන්වීමකට ලක් කරන්නේ නැහැ. ඒ වගේම මාර්ගය අනුගමනය කරනවා මාර්ගයෙන් යුක්තව වාසය කරනවා කියන එක අපිට ඕනෑ තරම් සාධක ඒ කියන්නේ දකින්නට පුළුවන්කම තියෙනවා ත්‍රිපිටකයේ පුරාවට යම්කිසි කෙනෙක් මාර්ගයෙන් මාර්ගයේ උපදවමින් වාසය කරන නැත්නම් මාර්ගය ඇතුව වාසය කරනවා කියන එක පිළිබඳව සඳහන් වෙන සූත්‍ර දේශනාවනොත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ ආදී කරුණු සැලකිල්ලක සැලකිල්ලටගෙන මාර්ගය ඒකචිත්තක්ෂණික වාරයක් පමණයි කියලා කීම පිළිබඳව අතීතයේ ඉඳලම වික්ෂණ වහන්සේලා විවිධ ආකාරයේ අදහස් ඉදිරිපත් කළා තියෙනවා ඒ අතීත කාල පරිච්ඡේදයන්ගේත් වර්තමානය තුළදීත් ඒ පිළිබඳව ප්‍රශ්න ගැටලු තියෙනවා. හැබැයි ඒ පිළිබඳව අර්ථකථාදිය තුළ පැහැදිලි කෙරෙන ක්‍රමය තමයි මාර්ගය ඒක චිත්තක්ෂණිකයි. එක මොහොතක එක අවස්ථාවක උපදින දෙයක් හැටියට මේ පිළිබඳව කතා කරනකොට ධර්මයේ පිළිබඳව අධ්‍යයනයන් තුළින් දැනට මම වඩා රුචි කරන මගේ පුද්ගලික අදහස කෙනෙකුට වැදගත් නොවෙන්නට පුළුවන්. හැබැයි මගේ පුද්ගලික අදහස විදිහට මම පැහැදිලි කරන්නේ මාර්ගය කියන එක මාර්ගයට අනුතරවම ඵලය සිද්ධ වෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ මාර්ගය එක මොහොතක යෙදෙන දෙයක් නෙමෙයි. මාර්ගයට අනුතරවම ඵලය සිද්ධ වෙනවා. ඒක අවිවාදිතයි. ඒක ප්‍රශ්නයක් නෑ. යම් කිසි අවස්ථාවක ඵලය උපදිනවා නම් ඵලය උපදින මොහොතේදී මාර්ගසිතට අනුතරවම තමයි ඵලය උපදින්නේ. හැබැයි ඒ මාර්ගයට පැමිණීම පැමිණීම විදිහට මාර්ගයේ මාර්ගාංගයන් උත්පාදනය කිරීම විදිහට අපිට නැවත නැවත ඒ මාර්ගය උපදවන්නට පුළුවන්කම තිබෙනවා කියන තැන තමයි මම වඩාත්ම රුචි කරන සහ මට දැනට සාධනීයයි කියලා පෙනෙන තැන. ඉතින් ඒක නිසා ඒක බොහෝ විවාදාපන්න ප්‍රශ්නයක් ධර්මයේ පිළිබඳව ඒ ගැන සාකච්ඡා කිරීමේදී ඒ නිසයි මම එතනදී මගේ අදහස මේකයි කියන එක වෙන්කොට දැක්ුවේ. මේ පිළිබඳව සාකච්ඡාවක් ඒ කියන්නේ අතීතයේ ඉඳලම ඇතිවන කතා බහක් තියෙනවා. ඒක චිත්තක්ෂණිකද මාර්ගය එහෙම නැතිනම් බහු චිත්තක්ෂණිකද නැතිනම් බහු අවස්ථාවල උපදින දෙයක්ත මාර්ගය කියන එක පිළිබඳව. ඒ නිසා ඒක පිළිබඳව ඔබත් මධ්‍යස්ත තැනක ඉඳලා කරුණු විමසනවා නම් හොඳයි. මොකද මාර්ගයේ වඩන එකට මාර්ගයේ උපදව ගන්න එකට ඒක ඒක චිත්තක්ෂණිකද නැතිනම් මාර්ගයේ උපදවා ගන්නට වෙනම පුළුවන්ද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැති නිසා ඒකේතරම් බැරෑරුම් කාරණාවක් කොට ගන්න නැතිව ඔබ මධ්‍යස්තව ඒක විමසා බැලීම ඉතාමත් වැදගත් වෙනවා වටිනවා ධර්මයේ පිළිබඳව තව කරුණු කාරණා දැනුවත් වීම තුළ ඔබට ඒ වඩාත් පැහැදිලි කරගන්නට පුළුවන්කම ලැබේවි. ඒ වගේම උපදි යන්න කුමක් කුමක්ද උපදි හතර විස්තර කර දෙන්න මේ උපදීන් ගෙවෙන අවස්ථාවන් කවරේද කියලා පැහැදිලි කරලා දෙන්නට කියලා කියනවා. එතකොට උපදි කියලා කියනකොට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. උපදි කියන මේ වචනයට අර්ථ විවරණ සැපීමේදී විවිධාකාරයේ උපදි දැක්වෙනවා. එතකොට මේ උපදීන් පිළිබඳව විවිධ ආකාරයෙන් විග්‍රහ වන තැන් අතර ප්‍රධානතම විග්‍රහය තමයි උපදි හතරක් පිළිබඳව කෙරෙන විග්‍රහය. උපදි හතරක් කියලා කියන්නේ කාම උපදි, ස්කන්ධ උපදී, කෙලෙස් උපදී, අවිසංස්කාර උපදී කියලා උපදී හතරක් විශේෂයෙන් පැහැදිලි කරනවා. කාම උපදී කියලා කියන්නේ යම්කිසි කෙනෙක් මේ පංචකාම ගුණික ධර්මයන් පිළිබඳව ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාම ගුණික ධර්මයන් පිළිබඳව තමන්ගේ සිතෙහි යම් කැමැත්තක් ආස්වාදනීය බවක් ඇතිව වාසය කරනවා නම් අනේ කැමැත්ත ආස්වාදනීය බව ඇතුව වාසය කිරීම උපදී විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා අපි කාම උපදී කියලා. එතකොට කාම උපදී තුළ ඉඳලා ස්කන්ධයන්ගේ ඇසුරු වීම පංච උපාදානස්කන්ධෙහි සකස් වීම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ උපදී කියලා කියනකොට උපදීහි නරස්ස නන්දනා කියලා කියනවා. උපදින සතා මිනිස්සු සතුට වෙන්නේ කියනකොට මේ උපදි කියන එක නිසා තමයි මිනිසුන්ට දුක පැමිණෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. කාම උපදී යම් තැනක තියනවා නම් ඒක මිනිසුන්ට දුකට මුලක් හැටියට තමයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. උපදී මූල මූලික කරගෙන හුදු දුක් රසෙහි පැමිණීම ඒකාන්ත ලෙස සිද්ධ වෙනවා. ඉතින් කාම උපදී කියලා කියන්නේ පංචකාම ගුණික රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන ධර්මයන් පිළිබඳව සිතෙහි නැවත නැවත පතිත කෙරෙන යම් තණ්හා නිස්සිත ස්වභාවයක් තියෙනවා නම් කැමැත්තක් තියෙනවා නම් මේකට කියනවා කාම උපදි කියලා. ඒ වගේම ඊළඟ උපදිය තමයි ඛණ්ඩ උපදි කියලා කියන්නේ ස්කන්ධ උපදිය. ස්කන්ධ උපදිය කියලා කියන්නේ ස්කන්ධ ධර්මය. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ අතීත හේතු ප්‍රත්‍ය නිසා සකස් වුණ සංකත ස්වභාවයකින් යුක්ත ඒ ස්කන්ධ ධර්මයන්ටත් කියනවා උපදි ධර්ම කියලා. ඒවත් උපදි. ඒකට හැබැයි ඒ උපදි මොනවාද? ඒ උපදි ඛණ්ඩ උපදි. ස්කන්ධය. ඒ ස්කන්ධයන්ට කරන්න දෙයක් නැහැ. ඒ ස්කන්ධයන්ට කරන්න දෙයක් ඇත්තේ නැහැ. කරන්න දෙයක් නැහැ කියලා කියන්නේ ඒ ස්කන්ධ නැති කරනවා කියන එක කරන්න පුළුවන් කමක් නැහැ. අතීත හේතු ටික නිසා ඒ ස්කන්ධයෝ නැවත නැවත පහළ වීම, නැවත නැවත හට ගැනීම සිද්ධ වෙනවා. නිසා ඛණ්ඩ උපදි කියන එක හැම මොහොතකම හට ගන්න හැම මොහොතකම සිද්ධ වෙන දෙයක් ඇතිවන දෙයක් ඒක අතීත හේතුව නිසා අතීත කර්මප්‍රත්‍ය නිසා ඇතිවන දෙයක් එහෙනම් ඒක අපිට වළක්වන්නට හෝ නවතාලන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම කෙලෙස් උපදි කියලා කියනවා කෙලස් ධර්මයන්. තණ්හාදී කෙලස් ධර්මයන්ට කියනවා කෙලෙස් උපදී කියලා. ඒකට සිතේ උපදින යම්බඳු ආකාරයක කෙලෙසයක් කියනවා නම් අන්න ඒ උපදින කෙලෙසයට කෙලෙස් උපදී කියන වචනය පාවිච්චි වෙනවා. ඒ වගේම පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංස්කාර කියන මේ සංස්කාර ධර්මයන්ට කියනවා සංඛාර උපදී නැතිනම් මේ කර්ම වශයෙන් උපදින්නා වූ සංකිලේශික ධර්මයක්. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ උපදි ධර්ම හතරක් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. කාම උපදිය, කන්ද උපදිය, කෙලෙස් උපදිය, ඒ වගේම අபிසංස්කාර උපදිය කියන මේ උපදීන් හතරක් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ උපදි කියන මේ ධර්ම හතරෙන් කාම උපදිය, සසර පැවැත්මට උපකාර වෙන දෙයක්. ඒ වගේම කෙලෙස් උපදිය සසර පැවැත්මට උපකාර වෙන දෙයක්. අபிසංස්කාර උපදිය සසර පැවැත්මට උපකාර වෙන දෙයක්. එතකොට කන්ද උපදිය මත තමයි මේ ධර්ම ටික ඔක්කොම පැවැත්ම සිදු කරනු ලබන්නේ. ස්කන්ධයන් ඇසුරු කරගෙන එතකොට ස්කන්ධේනුත් ඒ පැත්තෙන් උපකාර කරලා තියෙනවා. හැබැයි මේ කන්ද උපදිය තියෙනකොට කෙනෙකුට පුළුවන්කම තියෙනවා ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම තියෙනකොට කාම උපදය, කිලේශ උපදය, අபிසංස්කාර උපදය කියන මේ උපදීන් දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ කාම උපදී, කන්ද උපදී, අபிසංස්කාර උපදී කියන මේ උපදී ධර්මයන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කිරීම තුළ, දුරු කිරීම තුළ ස්කන්ධයන්ගේ පැවැත්ම අනාගතයට උපදිනවා කියන තැනට යෙදෙන හේතු ටික අද දුරු කරලා වාසය කරන්න පුළුවන්. ඒ වුණාට අතීත හේතු ටික නිසා අද හටගත් ස්කන්ධ ටිකේ ප්‍රහාණයක් සිද්ධ වෙන්නේ නැහැ. අතීත ස්කන්ධ ටික නිසා අද ඒ ධර්මයන්ගේ හට ගැනීමක් සිද්ධ වුණා නම් අතීත ස්කන්ධ ටික නිසා හටගත් ඒ ධර්මයන්ගේ නිරෝධයක් එහෙම නැතිනම් ඒ ධර්මයන්ගේ දැන් උපදින්නේ නැති වෙන එකක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ සෝපදිශේෂ නිර්වාණය සඳහා. උපදිශේෂයක් සහිතව. ඒ මොනස් උපදියද කන්ද උපදී. ස්කන්ධය නැති කරගන්න කියලා දේශනා කරන්නේ නැහැ. නිසා යම් තාක් දුරකට මේ ස්කන්ධයන්ගේ පැවැත්ම තියනවා නම් ඒ තාක් පැවතේ ධර්මය ඉතුරු නැතුව නැති වෙලාම යයි. හරියට මේ කපුරු පිටක් අලු දැලික්කුණු නැතුව දැවිලා ගිහිල්ලා අවසන් වෙනවා වගේ මේ ස්කන්ධ ධර්මයොත් කිසිදු ශේෂයක් නැතුව මිදිලා යනවා නැත්නම් අවසන් වෙලා යනවා අතීත කර්ම කර්මයෙන් ගෙන ආපු ආයසන්තතිය අවසන් වීම සමග ඒ නිසා තමයි සෝපදිශේෂ කියලා කියන්නේ කන්ද උපදිය ශේෂ වෙනවා කන්ද උපදිය හඳුනා ගන්නට දකින්නට පුළුවන්කම තියෙනවා ඒක සෝපදිශේෂයි කියලා කියනවා එතකොට මෙන්න මේ ආකාරයට අපිට විශේෂයෙන් දකින්නට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මෙහි ඇති මෙහි පවත්නා ස්වභාවය පිළිබඳව කන්දාදී උපදි ධර්මයන්ගේ පවත්නා ස්වභාවය පිළිබඳව. එතකොට පින්තුනේ මෙන්න මේ ආකාරයට අපිට උපදි පිළිබඳව උපදි හතර පිළිබඳව දැක හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. උපදි හතර පිළිබඳව හඳුනා ගැනීමෙන් එක උපදියක් අපිට ඉතුරු වෙනවා. කන්ද උපදිය ඒ නිසා තමයි සෝපදිශේෂ නිබ්බාණය කියලා කියන්නේ. අනෙක් උපදි තුනම අපිට ප්‍රහාණය කරන්නට දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට කොහොමද මේ උපදී ගෙවෙන්නේ කියලා අහුවොත් කාම උපදිය, කෙලෙස් උපදිය, අபிසංස්කාර උපදිය කියන මේ උපදි තුනම ගෙවා ගමන්නට පුළුවන්කම තියෙන්නේ ලෝකෝත්තර මාර්ගය තුළ. කාම උපදිය කියන උපදිය සම්පූර්ණයෙන්ම අනාගාමී මාර්ගය තුළ ප්‍රහාණයට ලක් වෙනවා. ඒ වගේම කෙලෙස් අபிසංස්කාර උපදීනුත් ඒ ඒ මට්ටම් වලින් තමයි ප්‍රහාණයට ලක් වෙන්නේ. ඒ කිව්වේ සෝවාන් මාර්ගයේ උපදිනකොට සෝවාන් මාර්ගය තුළින් අපායগামී සියලු ස්කන්ධයන්ගෙන් සියලු කෙලෙසුන්ගෙන් සියලු ආකාරයේ අபிසංස්කාරයන්ගෙන් මිදීම සිද්ධ වෙනවා. ඒ වගේම සකුදාගාමි මාර්ගයන්ගෙන් රළු මට්ටමේ ඒ ධර්මයන්ගේ තුනී බව සිද්ධ වෙනවා. අනාගාමි මට්ටමින් කාම උපදීන් මිදීම සම්පූර්ණයෙන්ම සිද්ධ වෙනවා. අபிසංස්කාරයන්ගේ අபிසංස්කාරයන්ගෙනුත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. නැවත ඒ කාමය හා ප්‍රතිබද්ධ වන ඒ සියලු අபிසංස්කරණයන්ගේ වැයවීම හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට කෙලෙෂයනොත් ඒ විදිහටම තමයි. අරිහත් මාර්ගයෙන් තමයි මේ සියල්ලම සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණයකට ලක්වීම සිද්ධ වෙන්නේ. එතකොට ඒ සඳහා උපති ගෙවීම සඳහා ඔබ කල යුත්තේ මොකක්ද කියන එක පිළිබඳව විමසුවොත් උපදින් උපදින්නේ කුමන ධර්මයන් ඇසුරු කරගෙනද? උපදින් උපදින්නේ අර ස්කන්ධ ධර්මයන් ඇසුරු කරගෙනනේ. අතීත හේතු ටිකක් නිසා හටගත්ත ඵල ධර්මයක් හේතු නිරෝධයෙන් වර්තමාන පත්‍ය නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා කියන මේ ස්කන්ධයන්ගේ යථාර්ථය ඇත්ත නොදන්නාකම නිසා තමයි අපි නැවත නැවත ඒ ධර්මයන් කාම වශයෙන් හෝ කෙලෙස් වශයෙන් හෝ අபிසංස්කරණ වශයෙන් කර්ම සකස් කරගනිමින් ඇසුරු කරනු ලබන්නේ. කෙනෙකුට ස්කන්ධ නිරෝධයට පත් කරන්නට පුළුවන් නම් ස්කන්ධ නිරෝධයට පත් කරන්න කියන එකෙන් අදහස් කළේ ස්කන්ධ උපදින්නේ නැති කරන්න නෙමෙයි. ස්කන්ධ නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන් නම් අන්නේ ස්කන්ධ නිරෝධය සාක්ෂාත් කරන කෙනාට අර කාමයේ පවත්වන්නට භූමියක් හම්බ වෙන්නේ නැහැ. කෙලෙසේ පවත්වන්නට භූමියක් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම අபிසංස්කරණයන් පවත්වන්නට භූමියක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් කල යුතු දේ මොකද්ද? උපදි නිරෝධය සඳහා උපදි දුරු කිරීම සඳහා උපදීන් දුරු කරන්නට නම් ඔබ කල යුතු වෙන්නේ අර ස්කන්ධ ධර්මයන්ගේ යථාභූත ස්වභාවය අවබෝධ කර ගැනීම. ඒ සඳහා ඔබට උපකාර වෙනවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්ම ප්‍රතිවේදය. එතකොට මේ ත්‍රිලක්ෂණ ධර්ම ප්‍රතිවේදය තුළින් ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවය අවබෝධ කරගෙන ඒ ස්කන්ධයන්ගෙන් කාම කෙලෙස් සහ අවිසංස්කරණ කියන தත්වයන් උපදවා ගැනීමෙන් අත මිදෙන්නට නිදහස් වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය හැටියට අනාගාමී අය තුළ සකස් වෙන්නේ උපාදානස්කන්ධ හතරක් පමණද කියලා අහනවා. උපාදානස්කන්ධය කියලා කියන්නේ ආශ්‍රව සහ උපාදාන නිසා යම් කිසි කෙනෙකුට ආශ්‍රව උපාදානයන්ගෙන් ස්කන්ධ ටික ඇසුරු වෙනවා නම් ඒ ආශ්‍රව උපාදානයන්ගෙන් ස්කන්ධ ටික ඇසුරු වෙන තැන තමයි උපාදානස්කන්ධ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඒකට ආශ්‍රව උපාදානයන්ගෙන් ස්කන්ධ ඇසුරු වෙනවා කියන තැනදී ආශ්‍රව සම්පූර්ණයෙන්ම අප්‍රහීන බවක් තියෙනවා නම් ආශ්‍රව ධර්මයන්ගේ අප්‍රහීන භාවයක් තියෙනවා නම් උපාදාන ධර්මයන්ගේ අප්‍රහීන භාවයක් තියෙනවා නම් ඒ ස්කන්ධ පංචකය මතම තමයි යෙදෙන්නේ. ස්කන්ධ හතරක පමණක් යෙදෙනවා කියන එක වෙන්නේ නැහැ. එතකොට ස්කන්ධයක් රූපයක් අරමුණු කරගෙන යම් කිසි සිතක් චක්කු විඥාන ආදී සිතක් උපදිනකොට ආශ්‍රව උපාදාන ආදී ධර්මයන් ඒ සිත පමණක් අරමුණු කරනවා කියන තැනක වෙන්නේ නැහැ. සිත පිළිබඳව ඇසුරු කර ගැනීමම අර රූපය අරමුණු කිරීම කියන සංග්‍රහයටම යනවා. ඒ නිසා මේ මට්ටමේදී පංච උපාදානස්කන්ධය ඇසුරු කරනවා කියනවා මිසක කියන්නේ නැහැ ස්කන්ධ පංච උපාදානස්කන්ධයෙන් උපාදානස්කන්ධ හතරක් පමණක් ඇසුරු කරනවා කියන කී දෙන්නේ නැහැ. එතකොට අනාගාමී ආර්යයන් වහන්සේට රූපය පිළිබඳව කාමාදී වශයෙන් ඇසුරු කරගෙන ඒ රූපය ගැන එන්නට තියෙන ඒ සංකිලේශී භවෙන් උන්වහන්සේ මිදලා තියෙනවා. ඒක ඒක ගැටලුවක් නැහැ. හැබැයි දැන් උන්වහන්සේ යම්කිසි ආකාරයකට නාම ධර්මයන් ඇසුරු කරගෙන නාම ධර්මයන් පිළිබඳව කෙලෙස් සංයෝජන පැවැත්වුවක් නැතිනම් නාම ධර්මයන් ඇසුරු කරගෙන උන්වහන්සේට පවත්වන ඒ ආශ්‍රව උපාදාන ගති ටික තිබුණත් කාම භූමියේහි පිහිටීම කාම භූමියේහි තැබීම ස්කන්ධ පංචකයක් වන නිසා ඒ තන කතා කරන්නේ පංච උපාදානස්කන්ධය කියන දෙයම තමයි. මොකද ඒ දකින අහන විඳින දැනගන්න තැන්වලට අදාළව ඒ සිත ඇසුරු කරගෙන පැවතුණා ඒ සිත ඇසුරු කිරීමම රූපය ඇසුරු කිරීම කියන සංග්‍රහයට යන නිසා ඒ නිසා අනාගාමී ආරයන් වහන්සේ රූපේ පිළිබඳව කාමාදී සංයෝජන ඇති කර ගැනීමෙන් උන්වහන්සේ මිදිලා තමයි රූපේ Nirodhe සාක්ෂාත් කිරීම තුළ රූපයෙන් මිදිලා. හැබැයි කාම ධාතුවේ කාම භූමියේ රූපය පරියාපන්නව ඉන්නවා. එතකොට උන්වහන්සේ කාම ධාතුවෙන් මිදිලා, ඒ කියන්නේ රූපය අනුව ගියපු ධර්මයන් අනුව පවතින්නේ නැහැ. කාම සංයෝ කාමරාග සංයෝජන අනාගාමී ආරයන් වහන්සේට ප්‍රහීනයි. ඒ වුණත් අවිද්‍යාදී අනික් අනික් ධර්මයන්ගේ ඇසුරු වීම රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ ධර්මයන්ගේ ඇසුරු වීම කියන එක උන්වහන්සේ දුරු කරලා නැහැ සංයෝජනයන්ගේ ඇසුරු වීම කියන එක. එතකොට උන්වහන්සේට භවරාගය නැතිනම් භවාශ්‍රවය කියන එක උන්වහන්සේ දුරු කරලා නැහැ. අවිජ්ජාශ්‍රවය කියන එක උන්වහන්සේ ප්‍රහීන කරලා නැහැ. ඒ නිසා මේ අප්‍රහීන ආශ්‍රව ධර්මයන් තියෙන නිසා අප්‍රහීන සංයෝජන ධර්මයන් උන්වහන්සේ ළඟ තියෙන නිසා ඒ අප්‍රහීන සංයෝජනයන්ගෙන් සහ ආශ්‍රව ධර්මයන්ගෙන් ඇසුරු වෙන්නේ කාම ධාතුව තුළ පිහිටි ස්කන්ධ පංචකයක් නිසා එතනද පංච උපාදානස්කන්ධය පරිහරණය වෙන තැනක් කියලාම තමයි අපිට හඳුනා ගන්නට තියෙන්නේ. එහෙම නැතුව අපිට විජුවම කියන්නට පුළුවන් කමක් නැහැ කිසිය විශේෂයෙන්ම ස්කන්ධ හතරක් විතරයි. පංච පංච උපාදානස්කන්ධයෙන් උපාදානස්කන්ධ හතරක් විතරයි අනාගාමී ආරයන් වහන්සේට උපදින්නේ කියලා එහෙම කියන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රශ්නයක් කියමු වෙනවා ස්වාමීන් වහන්සේ හිත පවතින්නේ හදවතේද මොළයේද හදවතේ නම් හදවත් බද්ධ කිරීමකදී හෘදේ වස්තු රූපේහි මාරු වීම කෙසේ සිදුවන්නේද කියලා. ඇත්තටම හිත කියලා එකක් කොතනකවත් පවතිනව එහෙම නෙමෙයි. ඒක හදවතේ හෝ වෙන කොහේ හරි හෝ හිත කියලා එකක් පවතිනව නෙමෙයි. සිත ඒ ඒ ධර්මයන් වස්තු කරගෙන උපදිනවා. වස්තුව කියලා වත්ව රූප කියලා හඳුන්වන්නේ චක්ෂුව වස්තුව කරගෙන. සෝතය, ගාහණය, ජීවහාව, කය වස්තුව කරගෙන මේ සිත් උපදිනවා. එතකොට ඒක ඒ ඒ වස්තුන් උපකාර කරගෙන උපදිනා වූ දෙයක් තමයි සිත කියලා කියන්නේ. ඒක පවතින ධර්මයක් නෙමෙයි, හටගෙන නැති වෙන ධර්මයක්. චක්ෂුෂේ වස්තුව කරගන්නවා, හටගෙන එතන සිත උපදිනවා, ඒක ඒ හිත නිරුද්ධ වෙනවා. කන වස්තුව කරගෙන සිත උපදිනවා, ඒක නිරුද්ධ වෙනවා. මේ වගේම ඒ ඒ ප්‍රසාද රූප ඇසුරු කරගෙන සිත උපදිනවා, නිරුද්ධ වෙනවා. ඉතින් මුළු සමස්ත කය පුරාවටම සිතට වස්තුවක් ඒක සිතට සිත් උපදින්නට ස්ථානයක් බවට පත් වෙනවා. ඉතින් ඔය අතර හදවත ඇසුරු කරගෙන සිත පවතිනවා සිත පවතිනවා කියන එකෙන් අදහස් කළේ චිත්ත පරම්පරාවන් උපදිනවා කියන එක ගැන විවිධ කතාබස් තියෙනවා. ඉතින් මේකෙදී අපිට වඩාත්ම උචිත දේ තමයි පැහැදිලි කිරීම දේ තමයි හදවත ඇසුරු කරගෙන සිත් પરම්පරාව උපදිනවා කියන එක අපිට දුරු කරන්නට පුළුවන් කමක් තියෙන අදහසක් නෙමෙයි. ඒක තමයි සාධාරණ විනිශ්චය හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. හැබැයි මොලේ ඇසුරු කරගෙන සිත් උපදින්නේ නැද්ද කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. ඒක ඇසුරු කරගෙන සිත් උපදින්නේ නැහැ කියලා කාටවත් කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. හැබැයි වඩාත්ම සිත් උපදින ස්ථානය හැටියට හඳුන්වන්නේ හදේවත් රූපය ඇසුරු කරගෙන. එතකොට වත්තු රූප කිව්වහම චක්කු වත්තුව, සෝත වත්තු, ඝාන වත්තු, જીවහා වත්තු, කාය වත්තු කියලා මේවත් වස්තු රූප තමයි. මුළු සමස්ත කයම හිතට වත්තු රූපේ බවට පත් වෙනවා. ඉතින් එතකොට මොලේ කියන කොටස අතහැරලා අනිත් ඔක්කොමයි වත්තු රූපේ වත්තු රූප වෙන්නේ කිව්වහම මොලේ හරියට කයින් බැහැර වගේනේ. එහෙම කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. නිසා එයත් ඇසුරු කරගෙන සිත් උපදිනවා. විශේෂයෙන් විඥාණය හිත නාම රූපය ඇසුරු කරගෙන පවතිනවා කියලා කියනකොට රූපය ඇසුරු කරමින් ඒ සිතෙහි පහළවීම සිතෙහි ඉපදීම නැවත නැවත හට ගැනීම සිද්ධ වෙන්නේ. ඒකට රූපය ඇසුරු කරගෙන සිත උපදිනවා කියනකොට ඒ සමස්ත කයම පරිහරණය කරනවා සමස්ත කයම හිත උපදින්නට විශේෂ බවට පත් වෙනවා. එතකොට හදේවත්තු රූපය ගැන කතා කරන්නේ ඇයි විශේෂයෙන්ම භවංගාද භවංග චිත්තාදී චිත්ත සම්පතිය උපදින්නේ ඒ හදේවත්තු රූපය අසුරු කරගෙන නිසා කියන ඒ කරුණ මුල් කරගෙන තමයි හදවතෙහි සිත උපදින්නේ කියලා කතා කරන්නේ. ඒ කියන්නේ නිවාසය සිත උපදින නිවාසයේ තිබිරිගය ලෙස දක්වන්නේ අනේ හදේවත්තු රූපය. ඒක තමයි මූලය. එතකොට මේ හදේවත්තු රූපය ඇසුරු කරගෙන සිත් උපදිනකොට ඒ සියලුම සිත් උපදින්නේ අනිවාර්යයෙන්ම හදේවත්තු රූපය ඇසුරු කරගෙන කියලා එහෙම කිව්වා නෙමෙයි. හදේවත් රූපය අසුරු කරගෙන සිත් උපදිනවා. ඊට පස්සේ අර එතනින් බින්දලා අනිත් ස්ථාන අසුරු කරගෙනත් නැවත නැවත සිත් පහල කරන්නට පුළුවන්කම තියෙනවා. අනික් වස්තු රූප අසුරු කරගෙන සිත් උපදින්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඒ අනිත්යෙන් අසුරු කරගන්නේ නැහැ හිත කියලා කාටවත් කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා මොලේ අසුරු කරගෙනත් සිත් උපදිනවා, සිත් හට ගන්නවා. ඒ වගේම ඒ ඇස් ඇසුරු කරගෙන සිත් උපදිනවා කන ඇසුරු කරගෙන සිත් උපදිනවා ඒ ප්‍රසාද රූපයන් ඇසුරු කරගෙන ඒ ඒ සිත්වල හට ගැනීම පිළිබඳව අපිට හඳුනා ගන්නට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා එතකොට හදවත් බද්ධ කිරීමකදී හද වස්තු රූපේහි මාරු වීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා කියනවා. එතකොට හදවත් රූපය කියලා කියනකොට මේ හදේ වස්තු රූපය කියලා මෙතනදී හඳුන්වන තැන මේ මස් වැදැල්ල තුල හිතන්න එපා හිත පවතිනවා කියලා. හදේවත්තු රූපය ඇසුරු කරගෙන හදවත වස්තුව කරගෙන සිත උපදිනවා කියලා කියන්නේ ඒ මේ ඒ ලේ ධාතු ඇසුරු කරගෙන හදවතෙහි පවත්නා වූ ඒ තාම සුළු ප්‍රමාණයක ඒ රුධිර ධාතු ඇසුරු කරගෙන සිත්තේ පහළ වීම සිද්ධ වෙනවා කියන එක තමයි එතනදී අදහස් කරන්නේ. එතකොට එතනදී සමහර වෙලාවට වෙන බාහිර තියෙන යන්ත්‍රයක උපකාරයෙන් ඒ කෘත්‍ය સિદ્ધ කරනවා නම් අන්න ඒ කෘත්‍ය සිදු කරනු ලබන ඒ ඒ යන්ත්‍රය තුළ ඒ ඒ රුධිර ධාතු ඇසුරු කරගෙන තමයි ඒ සිතෙහි පහළවීම සිතෙහි ඉපදීම සිද්ධ වෙන්නේ. එතකොට ඒ රුධිර ධාතු ඇසුරු කරගෙන. ඒක කයයි යන සංඛ්‍යාවට එතකොට යනවනේ. එතකොට ඒ රුධිර ධාතු ඇසුරු කරගෙන තමයි ඒ සිතෙහි පහළවීම, සිතෙහි හට ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට නැතිනම් අර මස් ඇදල්ල ඇතුලේ හිත තියනවා කියලා කිව්වා එහෙම මේ රුධිර ධාතු ඇසුරු කරගෙන සිත් ඉපදීම සිද්ධ වෙනවා. එතකොට අර හදවතෙන් කරන කෘත්‍ය කාර්යය කරන ස්ථානයේහි ඒ රුධිර ධාතු ඇසුරු කරගෙන තමයි සිතේ පහළ වීම සිද්ධ වෙන්නේ කියලා. එතකොට ඔය ප්‍රශ්නයත් එක්කම සමහර විටක කෙනෙක් අහන ඊළඟ ප්‍රශ්නේ තමයි මොලේ මැරුණු කෙනෙකුගේ හිත පවතින්නේ කොහොමද එතකොට එයා මැරුණම නේද කියන ප්‍රශ්නෙත් ඔය ප්‍රශ්නය හා සමගම එන දෙයක්. එතකොට මොලේ මැරුණු කෙනෙකුට අපි ගත්තොත් එහෙම මරණය කියන දේ මොකක්ද කියන එක පිළිබඳව වෛද්‍ය විද්‍යාවෙන් නිශ්චිත ලෙසම තාම විග්‍රහ කරලා විවරණයට ලක් කරලා නැහැ මරණය කියලා කියන්නේ මෙන්න මේකයි කියන එක පිළිබඳව. ඒක එහෙම කියන්නට පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. එතකොට මොලය මැරුණා කියලා තීරණය කළ පමණින් කෙනෙකු මරණයටපත් වුණා කියලා කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද දැන් සිතෙන් උපදවන රූප ධර්මයන් ඇසුරු කරමින් ඒ කයෙහි පැවැත්ම සිද්ධ වෙන නිසා සිතෙන් උපදවන රූප ධර්මයන් ඇසුරු කරමින් ඒ කයෙහි පැවැත්ම සිද්ධ වෙන නිසා ඒ කියන්නේ ඒ කයෙහි කර්මජ තේජෝ ධාතුවේහි දුර්වීමක් නැහැ. ඒ කයේ උණුසුම් වන ස්වභාවය තියෙනවා. ඒ කයෙහි කර්මන්නේ ගතියක් තියෙනවා. ඒ කයෙහි මෘදුමලොක් ගතිය තියෙනවා. එතකොට අපි දන්නවා මරණයටපත් වන කෙනෙකුගේ තියෙන කායික ස්වභාවය වෙනස් වෙලා යන කායික ස්වභාවය සහ මෙතන තියෙන කායික ස්වභාවය එකිනෙකට වෙනස් වෙනවා. එතකොට යම්කිසි කෙනෙකුගේ මොළය කටයුතු නොකලත් ඒ කයෙහි අනෙක් ස්ථාන ඇසුරු කරගෙන හදේවත්වාදී වස්තු රූපයන් ඇසුරු කරගෙන ඒ සිතෙහි පහළ වීමට බාධාවක් නැහැ. ඒ අනුව කය හටගන්න එකටත්, කය පවත්වන එකටත් බාධාවක් නැත්තේ නැහැ. එහෙනම් බාධාව තියෙන්නේ මොකටද? බාධාව තියෙන්නේ ඉන්ද්‍රිය පරිහරණය සඳහා තමයි බාධාව තියෙන්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රිය පරිහරණය කරන්න යනකොට මේ ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ග්‍රහණය කරගන්නට, ගෝචර කරගන්නට යනකොට අන්න ඒකට බාධාවක් තියෙනවා. මොකද ඒකට උපකාර කරන ප්‍රධානතම දේ තමයි මොළය කියලා කියන්නේ. ඒකට සිත උපකාර කරගන්නා වූ ප්‍රධානතම දේ තමයි මොලේ කියලා කියන්නේ. එතකොට අන්න ඒ දේ අක්‍රිය වීම නිසා සිතෙන් ඒ ධර්මයන් පිළිබඳව හරියට විනිශ්චයන් ඇති කරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා Taman අර ආයසන්තතිය තාම සිඳිලා නැත්නම් අර රූපය අසුරු කරගෙන නැවත නැවත සිත් උපදවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඔහුගේ ඒ කයේ පැවැත්ම පේනවා. උණුසුම පේනවා, කර්මන්නේ බව පේනවා, මෘදුමලක් ගතිය තාම පේනවා. එතකොට ඒක රළු වෙලා ගිහිල්ලා නැහැ. ඒ කර්මජ තේජෝ ධාතුවේ පැවැත්ම තියෙනවා. ආස්වාස ප්‍රසආසය යම් කිසි විදිහකින් ලබා දීම හෝ සිද්ධ කරනවා. එතකොට ඒ කයෙහි නැති නැවතීමක් තාම ඒ පැවැත්ම නැවතීමක් වෙලා නැහැ. ඒ නිසා මොලේ මැරුණා කියන පමණින් කෙනෙකුගේ මරණය සිද්ධ වුණා කියලා කියන්නට පුළුවන් කමක් කිසිසේත්ම ලැබෙන්නේ නැහැ. යම් අවස්ථාවකදී ඔහුගේ හදේවත්තු වෙහි ක්‍රියාකාරීත්වය නැති වුණොත් හදේවත්තු ඇසුරු කරගත්ත සිත් පහළ වීම නැති වුණොත් අන්න ඒ අවස්ථාවේදී තමයි ඔහුගේ මරණය පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තිබෙන්නේ සමහර වෙලාවට මොලේ මරණයටපත් වුණ පුද්ගලයින් ඒ අපි යන්ත්‍රයකට සවි කරලා තිබ්බහම පසුව යන්ත්‍රය ගැලෙව්වහම ඒ පුද්ගලයා පැය ගණනක් හෝ දින එක දෙක ජීවත් වුණ අවස්ථාත් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ ඔහුගේ මරණය සිද්ධ වුණා නම් ඒකේ විදිහට පවතින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා මොලේ මැරුණු පමණින් කෙනෙකු මැරුණාය කියලා කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙනම් ඒ ප්‍රදේශය අසුරු කරමින් සිත් පහළ වීමක් සිද්ධ වෙන්නේ නැත්නම් අපිට ඍජුවම කියන්නට පුළුවන්කම තියෙනවා. හදේවත් රූපය අසුරු කරගෙන සිත් පහළ වෙන බව. එතකොට ඒ වස්තුව වස්තු රූපය අනෙක් ස්කන්ධයන්ටත් ස්කන්ධය වස්තු රූපයටත් ප්‍රත්‍ය වෙන බව අපිට ඒ නිසයදී ප්‍රත්‍ය ධර්මයන් විභාග කරගන්නකොට ප ဋ ාණ ප්‍රකරණය තුළදී පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ධර්ම විභාගය ඇතුලේ අපිට හඳුනා ගන්නට පුළුවන් හදේවත්ව ඇසුරු කරගෙන සිත් පහළ වෙනවා කියන අදහස ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. එකෙන් කියන්නේ මොළය ඇසුරු කරගෙන සිත් උපදින්නේ නැහැ කිසිසේත්ම කියන එක පිළිබඳව එහෙම නෙමෙයි. ඒකත් ඇසුරු කරගෙන සිත් උපදින්නට පුළුවන්කම තියෙනවා. සමස්ත කයම වස්තුවක් බවට පත් වෙනවා මේ සිත් උපදවන්නට. ඒ නිසා එතනත් ඇසුරු කරගෙන සිත් පහළ වීම සිතට උපකාරක දෙයක් බවට පත් වෙනවා කියන එක අපි දැනගන්නට පුළුවන් තේරුම් ගත යුතුයි. ඊට පස්සේ අසත් ඇසින් දකින රූපත් උපදින්නේ පෙනීම සකස් වෙන අවස්ථාවේද එසේනම් චක්කු ප්‍රසාදයට ඇසෙයි කීම නිවැරදිද? එතකොට මේ අසත් ඇසින් දකින රූපයත් උපදින්නේ පෙනීම සකස් වෙන අවස්ථාවේද? ඇහැ සහ රූපය කියන දෙක විතරක් එකට එකතු වීම කියන එක තුළ අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම මේ පෙනීම ඇති වුණා කියන දේ. දර්ශන කෘත්‍ය සම්පාදනය වෙන්නේ සිතක් ඉපදීමත් එක්ක. ඇහැ රූප දෙක පුරේජාතයි චක්කු විඥානේ පච්චාජාතයි. චක්කු විඥානේ උපදින්නේ පස්සේ. ඇහැ රූප දෙක ඉපදුණු තැනක උපදින්නේ. එතකොට මේ තුන්දෙනාගේ එකතුවත් එක්ක තමයි අපිට දර්ශන කෘත්‍ය සම්පූර්ණ වෙන්නේ පෙනීම කියන දේ සම්පූර්ණ වෙන්නේ. එතකොට හැබැයි ඇස ඇති කල්හිම තමයි ඇහැට රූපයන්ගේ පතිත වීම සිද්ධ වෙන්නේ. ඇස ඇති කලහිම තමයි මේ රූපයන්ගේ පතිත වීම සිද්ධ වෙන්නේ. ඇස නැත්තම් රූපයන්ගේ පතිත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇස ඇති කලහිම තමයි අපි ඒ විඥාණයෙන් දැනගන්න රූපේහි හට ගැනීම සිද්ධ වෙන්නේ. ඇස ඇති කලහිමයි. එතකොට යම් අවස්ථාවක නම් හැටගත්තේ හටගත්ත මොහොතේම තමයි රූපාරම්මණයක් ඒ ප්‍රසාදයට පතිත වීම සිද්ධ වෙන්නේ. එතකොට පසිත වෙන මොහොතම තමයි ඇහි හට ගැනීම බවටපත් වෙන්නේ. එතකොට රූපය සහ ඇහැ කියන දෙකේම පැනවීම මේ එකම අවස්ථාවක එක මොහොතක සිද්ධ වෙන දෙයක් හැටියටයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අහන ප්‍රශ්නයක් තියෙනවා. එසේනම් චක්කු ප්‍රසාදයට ඇසෙයි කීම නිවැරදිද කියලා? චක්කු ප්‍රසාදය තමයි ඇස කියලා කියන්නේ. මේ ප්‍රසාද චක්ෂුෂය කියලා අපි ඒකට කියනවා. චක්කු ප්‍රසාදයම තමයි මෙතනදී චක් අපරිභින්න චක්ෂුෂය කියලා කියන්නේ නැතිනම් නොබිඳුනා වූ ඇස කියලා කියන්නේ අන්නේ ප්‍රසාද චක්ෂුෂයට තමයි. ඒ නිසා චක්කු ප්‍රසාදයමයි ඇස කියලා එතනදී පැහැදිලි කරගන්නට අවශ්‍ය වෙන්නේ. මන මනස සහ මන ආයතනයයි හඳුන්වන්නේ හද වස්තු රූපේද? නෑ. වස්තු රූපය කියලා කියන්නේ රූපයක්. එතකොට මන මනස සහ මන ආයතන කියලා හඳුන්වන්නේ හෘදේ වස්තු රූපේ නෙමෙයි. මන මනස මනායතනය කියලා හඳුන්වන්නේ හදේවත්ව ඇසුරු කරගෙන උපදින සිත. එතකොට මේ සිත හඳුන්වන්න හදයන් කියන වචනය සමහර වෙලාවට පාවිච්චි කරනවා. හදයන් කියන වචනය පාවිච්චි කළා කියලා හදවත කියන වස්තු රූපය නෙමෙයි එතනදී මේ හිත බවටපත් වෙන්නේ. වස්තු රූපේ රූපයක්. එතකොට ඒ වස්තු රූපය අසුරු කරගෙන ඉපිද නිරුද්ධ වෙන්නේ හිත. ඒක තමයි මන. ඒක තමයි මනස. ඒක තමයි මන ආයතනේ. එනිසා හදේවත්තු රූපය කියලා කියනකොට ඒක රූප ධර්මයක්. ඒ රූපය අසුරු කරගනිමින් හටගෙන නිරුද්ධ වෙන නාම ධර්ම ටික තමයි මන මනස මන ආයතන කියලා හඳුන්වන සිත බවට පත් වෙන්නේ. නැතිනම් ඒ චිත්තයයි කියලා කියන්නේ විඥානයයි කියලා කියන්නේ ඒ හටගෙන නිරුද්ධ වෙන ඒ ධර්මයට තමයි කියන්නේ. විජානන ස්වභාවයට දැනගන්නා වූ ලක්ෂණයට. එහෙම නැත්නම් හදේවත් රූපයට මනස කියලා කියන්නේ නැහැ. හදයන් පණ්ඩරම් කියලා වචන අපිට දකින්න පුළුවන් විස්තර කරනවා. දැන් කෙනෙකුට මම මගේ හදවත දෙනවා කියලා එකෙන් අදහස් කරන්නේ හිත දෙනවා කියන තැනට අපි භාෂාව භාවිත කරනවා. එතකොට ඒ හිත දෙනවා කියන තැනට කැමැත්ත දෙනවා කියන තැනට තමන් ඒ වචනේ භාවිත කරන්නේ අපි හදවත ගලවා දෙනවා කියන එකට නෙමෙයි. එතකොට අන්න ඒ වගේ මේ අපි හදවත පිනා ගියා කියලා කියන්නේ හිත පිනා ගියා කියන එක. එතකොට මේ ආදී ලෙස අපි ගත්තාම පින තුනේ අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක භාෂා භාවිතයක්. ඒකෙදි මේ හදයන් කියන වචනේ පාවිච්චි වෙන්නේ මේ වස්තු රූප කියන රූපය හඳුන්වන්න නෙමෙයි එතනද හිත කියන දේ හඳුන්වන්නට හදයන් කියන මේ වචනය පාවිච්චි වුණ අවස්ථා අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා හදයන් කියන එකත් මන මානස පණ්ඩරාදී මේ යෙදෙන වචන මන ආයතනාදී මේ යෙදෙන වචන එකම විඥානය හඳුන්වන්නටත් යෙදෙනවා. එතකොට වත්තු රූපය සහ හදය කියන එක ගැන කතා කළොත් එහෙම වත්තු රූපය කියලා කියන්නේ රූපයක් හදය කියලා එතන කතා කරන දේ මනස විඥානය. එතකොට ඒක ඒ විදිහට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ නිවන් දකින්න යන කෙනෙකුට භාවනාව කියන එක අත්‍යවශ්‍ය කාරණයක්ද කියලා. නිවන් දකින්නට යන ඕනෑම කෙනෙකුට භාවනාව අත්‍යවශ්‍යයි. භාවනාව නැතිව කෙනෙකුට නිවන් දකින්නට පුළුවන් කමක් කිසිසේත්ම ලැබෙන්නේ නැහැ. භාවනාව තුළින් තමයි කෙනෙකුට නිවන් දකින්නට පුළුවන්කම තියෙන්නේ. දැන් මෙහෙම කිව්වහම කෙනෙකුට හිතෙන්නට පුළුවන් එහෙනම් ඉතින් ওই භාවනා නොකර බණ අහලා නිවන් දැකපු අය හිටියා ධර්මය අවබෝධ කරගත්ත අය හිටියා එහෙම කොහොමද උනේ කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්කම තියෙනවා නෑ එහෙම නිවන් දැකපු අය හිටියා හැබැයි බණ අහගෙන ඉන්නකොට වෙන්නේ චිත්ත භාවනාවක් නේ යෝනිසෝ මනසිකාරයේහි පැවැත්ම තමයි එතනදී සිද්ධ වෙන්නේ කෙනෙක් එක තැනකට වෙලා ධර්ම සම්මර්ෂණයක් කරනකොට යෝනිසෝ මනසිකාරයක් පැවැත්වීමම තමයි එතනදී සිද්ධ වෙන්නේ ඒකත් සිත්තේ වැඩිම තමයි එතනදී සිද්ධ වෙන්නේ එනිසා කෙනෙක් බණ පොතක් කියවුවත් වැඩෙන්නේ හිතේ භාවනාවක් තමයි. එක තැනකට වෙලා හිටියත් කෙරෙන්නේ භාවනාවක් එක තැනකට වෙලා යෝනිසෝ මනසිකාර්යය පැවැත්වීම තුළ කෙරෙන්නේ භාවනාවක් තමයි. ඒකට මේ හැම තැනකදීම භාවනාව කියන දේ තමයි වඩාත් අර්ථ ගන්නෙන්නේ. ඉතින් භාවනාව කියන එකේදී හිතන්නට එපා මේ ඉඳගෙන කය ගණනක් එක තැනක එක ඉරියව්වකින් ඉඳීම පමණක් භාවනාව කියලා හිතන්නට එපා. යනකොට එනකොට කන බොනකොට කතා බස් කරනකොට යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීමම සතිපට්ඨානය තුළ තමන්ගේ මනස භාවිත කිරීමම පින්නතුනේ භාවනාවක්. එහෙනම් මේ භාවනාව තුළ තමයි ඔබට ධර්මය අවබෝධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. බණක් අහනකොට ඔබ ඒ බණ කතා කරන කරුණොත් එක්ක ඔබේ හිත අරගෙන යනවා නම් එතනදී සිද්ධ වෙන්නේ යෝනිසෝ මනසිකාරයක්. ඒකත් භාවනාවක්. එනිසා භාවනාව නොකර නිවන් දකින්නවා කියන එක කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔබට භාවනා නිවන් දකින්නට ඔබ භාවිත කරන භාවනාව කියන එක ඔබට විවිධාකාරයෙන් යෙදෙන්න පුළුවන්කම තියෙන ඒ භාවනාව. එක තැනකට වෙලා ඉඳගෙන ඔබ ඒ යෝනිසෝ මනසිකාරයේ පවත්තන තැන ඒක භාවනාව වෙන්න පුළුවන්. බණ අහනකොට පවත්තන යෝනිසෝ මනසිකාරය භාවනාව වෙන්න පුළුවන්. බණ කියනකොට පවත්තන යෝනිසෝ මනසිකාරය භාවනාව වෙන්න පුළුවන්. සාකච්ඡා කරනකොට පවත්තන යෝනිසෝ මනසිකාරය භාවනාව වෙන්න පුළුවන්. බණ පොතක් පතක් කියවනකොට යෙදෙන යෝනිසෝ මනසිකාරය භාවනාව වෙන්නට පුළුවන්. සජ්ජායනාවක් කරනකොට යෙදෙන යෝනිසෝ මනසිකාරය භාවනාව වෙන්නට පුළුවන්. ඒ භාවනාව තුළ ඒ යෝනිසෝ මනසිකාරය තුළ ඔබට මාර්ගඵල අධිගම සාධනය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් යෝනිසෝ මනසිකාරය නැතුව කෙනෙක් නිවන් දකිනවා කියලා කිව්වොත් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එනිසා යෝනිසෝ මනසිකාරය ඇතුවම තමයි නිවන් දකින්නේ. ඒ කියන්නේ භාවනාව ඇතුවම තමයි නිර්වාණය අවබෝධ කරනු ලබන්නේ. හැබැයි අර ගොඩක් වෙලාවට ওই භාවනාව නැතුව නිවන් දකින්න මේ සෝවාන් වෙලා තමයි නිවන් දකින්න ඕනේ කියලා මේ ඒ කියන්නේ භාවනා කරන්න අවශ්‍ය වෙන්නේ කෙනෙක් සෝවාන් වුණාට පස්සේ කියලා කියන්නේ සෝවාන් වෙනකම් කරන්න ඕනේ බණ අහන එක ආදී දේවල් විතරයි කියලා සමහර වෙලාවට වැරදි වැරදි කතාවක් බොහෝ දෙනෙක් කියන්නේ අර දර්ශන භූමිය සහ භාවනා භූමිය කියන අවස්ථා දෙක පටලවා ගැනීම තුලින්. භාවනා භූමිය කියලා සහ දර්ශන භූමිය කියලා භූමි දෙකක් තියෙනවා. දර්ශන භූමිය කියලා කියන්නේ සෝවාන් මාර්ග දර්ශනය උපදව ගැනීම සඳහා තමන්ගේ මනස පුරුදු කිරීම. ඒ සඳහා උත්සාහවත් වීම. එතකොට භාවනා භූමිය කියලා කියන්නේ උපදවගත්තු දර්ශනය භාවිත කිරීම කියන එක. දැන් දර්ශනය උපදෝගෙන ඉවරයි උපදෝගත්තු දර්ශනය නැවත නැවත භාවිත කරනවා. ඒකට කියනවා භාවනා භූමිය කියලා. ඒ දර්ශනය උපදව ගැනීම සඳහා මහන්සි වෙන කියනවා දර්ශන භූමිය කියලා. මේක භාවනා භූමිය භාවිත කරන තැන යෙදෙන්නේ භාවනා භූමිය. ඒ භාවනා භූමියට පත්වීම සඳහා උත්සාහවත් වෙන එකට කියනවා දර්ශන භූමිය කියලා. දර්ශන භූමියටපත් වීම සඳහා උත්සාහවත් වෙනවා. එතකොට මේ දර්ශන භූමිය සහ භවනා භූමිය කියලා අපිට භූමි දෙකක් දකින්න පුළුවන්. ඔන්නෝක පටලවගෙන තමයි භාවනා භූමිය තුළ තමයි සෝවාන් වෙලා තමයි භාවනා කරන්න ඕනේ කියන එක කියන්නේ. ඇත්තෙන්ම දර්ශන භූමිය කියලා කියන්නේ දැන් අපි ළඟ ප්‍රත්‍යක්ෂ නොවුණු දර්ශනයන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා උත්සාහවත් වෙන එකනේ අපි දැන් सिद्ध කරන්නේ. එතකොට ඒ කියන්නේ දර්ශනය ඉස්සෙල්ලා ලබා ගන්න තමයි උත්සාහවත් වෙන්නේ. ඒ සඳහා අපි භාවනා කරනවා. භාවයේ සම්බන්ති භාවනා කියන්නේ හිත වඩන එක භාවනාව කියලා කියන්නේ. දැන් ඒ සඳහා අපි සතිපට්ඨානෙහි හිත වඩනවා. එහෙනම් සතිපට්ඨානෙහි හිත වඩනවා කියන එක භාවනාව නෙමෙයි. භාවනාව. ඒකේ හිත වඩනවා, ඒකේ හිත දියුණු කරනවා. ඒක තමයි භාවනාව. එතකොට මේ මොකක් සඳහාද? දර්ශන භූමිය උපදව ගන්න. දර්ශන භූමියට පත් වුණාට පස්සේ මොකද්ද කරන්න ඕනේ? අර උපදවගත්ත දර්ශනේ භාවිත කිරීම. එතකොට එතන ඒක ඒ නිසා දර්ශනය භාවිත කිරීම කියන වචනය හැම තැනකටම අදාළ කරගෙන මේ තමයි ඔය සෝවාන් වීම සඳහා භාවනා කළ යුතු නැහැ බණ ඇහිීමෙන් විතරයි සෝවාන් වෙන්න පුළුවන් ආදී මිත්‍යා කතන්දර ගොඩනගලා තියෙන්නේ ඔය කාරණාව වරදවා තේරුම් ගැනීමත් සමග තමයි අපිට ඒ පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ ඊට පස්සේ දැනට අපි පරිශීලනය කරන ත්‍රිපිටකය එහෙමත් නැතිනම් බණ පොත කියන එක ඇත්තටම නිවන කියන එක අන්තර්ගත වෙච්ච තැනක්ද කියලා අහනවා. එතකොට නිවන කියන එක ඇතුළත් වෙන්නේ කඩදාසියකවත් පොතකවත් කොහෙවත් නෙමෙයි. නිවීම කියන දේ උපදින්නේ කෙනෙකුගේ චිත්තසංතානය තුළ. කෙලස් ධර්මයන්ගේ නිවීම තමයි තියෙන්නේ. හැබැයි නිවෙන්නට අවශ්‍ය කෙනෙකු අනුගමනය කළ යුතු මාර්ගය මොකක්ද කියන එක පිළිබඳව පැහැදිලි කර ගැනීමක් පැහැදිලි කිරීමක් ග්‍රන්ථයක් තුළ ඇතුළත් වෙන්නට පුළුවන්කම තියෙනවා. සා බණ පොත කියලා කියන තැන ත්‍රිපිටක ධර්මය කියලා කියන තැන තමයි එය තියෙන්නේ. අපි අහුවොත් වචනවල නිවන තියනවාද කියලා වචනවල නිවන නැහැ. හැබැයි නිවන් මඟ කෙනෙකුට කියලා දෙන්න පුළුවන්ද නිවන නැති වචන නැතුව? නිවන් මඟ කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ද නිවන නැති වචන වචනවලින් වචන තමයි ව්‍යවහාරය ඒක තමයි මාධ්‍ය ඒ තුල තමයි අපි නිවන මඟ පිළිබඳව නිවන පිළිබඳව පැහැදිලි කිරීම සියල්ල කරන්නේ නිවන නොවන වචන ටිකකින් නිවන මඟ සහ නිවන පිළිබඳව පැහැදිලි කිරීම සිද්ධ කරනවා එතකොට නිවන නොවන වචන ටිකකින් නිවන සහ නිවන් මඟ පැහැදිලි කරනකොට ඒ වචන ටික ඒ විදිහටම පොතකින් අන්තර්ගත වෙලා පොතක් තුල තියෙනවා නම් ඒ වචන ටිකම නෙමෙයිද අපි උද්ඝාණය කරගෙන අපි දරාගන්නේ. ඒ වචන ටිකම නෙමෙයිද අපි භාවිත කරන්නේ. ඒ තුළ නෙමෙයිද අපි අර්ථය සොයාගෙන යන්නේ. එහෙනම් අපිට නිවන මඟ ඒ පොතක තියෙන්නට පුළුවන්කම තියෙනවා. නිවෙන්නට අවශ්‍ය දර්ශනය පොත්පත් පරිශීලනය තුළ ත්‍රිපිටකයේ පරිශීලනය කිරීම තුළ අපිට ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. එනිසා ත්‍රිපිටකය කියලා කියන්නේ ඒ නිවීමේ මාර්ගය ඇතුළත් වෙලා තියෙන තැන. නිවීමේ මාර්ගය අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත පිළිබඳව දැක්වලා තියෙන දෙයක්. හැබැයි පොත කියන්නේ නිවන නෙමෙයි. පොත තිබ්බයි කියලා කාගේවත් ළඟ නිවන් හම්බ වෙන්නේ නැහැ. පොත් දිය කරලා බිව්වත් පොත් කොටලා කෑවත් නිවන් හම්බ වෙන්නේ නැහැ. හැබැයි පොතේ තියෙන මාර්ගය නිවැරදිව ඒ විදිහට අනුගමනය කරගෙන ගියොත් අපිට නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පොත ඇතුලේ නිවන නැහැ. හැබැයි පොතේ තියෙන මාර්ගය අනුගමනය නොකොට ලැබෙන නිවනකුත් නැහැ. එහෙනම් අපි පොතේ තියෙන මාර්ගය අනුගමනය කරලා නිවෙන තැනකට අපේ මනසපත් කරගන්න එකයි සිද්ධ කරන්නට වමනාව තියෙන්නේ. ඊට පස්සේ ප්‍රායෝගිකව ස්වාමීන් වහන්සේලාට දානයක් පූජා කරනකොට ස්වාමීන් වහන්සේලාට ඒ සම්බන්ධව තියෙන විනය කාරණාවන් සම්බන්ධයෙන් දැනගත යුතු දේවල් තියෙනවා. එකක් දෙකක් නෙමෙයි සමූහයක් තියෙනවා ගිහි පින්නතුන් දානයක් පූජා කරනකොට වික්ෂුන් වහන්සේලාට ඒ සම්බන්ධයෙන් තියෙන විනය පිළිබඳව තේරුම් ගත යුතු දේවල්. ඒක සරල උදාහරණයක් කිව්වොත් එහෙම වික්ෂුන් වහන්සේලාට දාන පිළිගන්නකොට උන්වහන්සේලාට ඒ දාණය පිළිගැනීමට අවශ්‍ය ක්‍රමයක් තියෙනවා. දානය පිළිගන්නනකොට සමහරලාට දුර ප්‍රමාණයක් තියෙනවා. දානය පිළිගැනීම සඳහා අවශ්‍ය. ඒකට ඒ ඒ සමීපයට ඇවිල්ලා තමයි දානය පිළිගන්නන්නට අවශ්‍ය වෙන්නේ. නැතිනම් දුර ඉඳලා මොකකින් හරි පූජා කළා කියලා හෝ දුර ඉඳලා පූජා කළා කියලා ඒක පිළිගැන්වීමක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට ඒක කැප දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේම සමහර පළවෙන ආදී දේවල් තිබ්බහම ඒක කැප කරලා පූජා කරන්නට අවශ්‍යයි. ඉතින් ඒ වගේ විනය ශික්ෂා පද තියෙනවා. එහෙම නැති වුණොත් ඒ භික්ෂුන් වහන්සේට ආහාරය, දාණය අකපදයක් බවට පත් වෙනවා. නිසා ගිහි පින්නතුන් මේ පිළිබඳව දැනුවත් විය යුතු පැතිකඩවල් එකක් දෙකක් නෙමෙයි රාශියක් තියෙනවා. ඉතින් ඒක විනය පාඩම් මාලාවක් විදිහට වෙනම කරන්නට ඕන දෙයක් මම හිතනවා. විනය සම්බන්ධයෙන් වෙනම සාකච්ඡාවකුත් සති ටීවී නාලිකාව ඔස්සේ සිද්ධ කරන නිසාම ඔබට ඒ පිළිබඳව සති ටීවී YouTube නාලිකාව ඔස්සේ ශ්‍රවණය කරගන්නට අවකාශය ක්‍රමානුකූලව සැලසෙනවා. ඒ පිළිබඳව ඔබට හොයා බලන්නටත් පුළුවන් කමක් තියෙනවා. ඒ විනය සම්බන්ධයෙන් කරුණු කාරණා පිළිබඳව. ඊට පස්සේ ප්‍රශ්නයක් යොමු වෙනවා ස්වාමීනාස රුවන්වැලි සෑය වගේ අටමස්ථාන සොළොස්මස්ථාන ආදියට විශේෂයෙන් පුද පූජා කරනවා විශාල ලෙස දන දාහනේ වියදම් කරනවා මේ දේවල් වලට යම් පිරිසක් ගරහන ආකාරයක් පේනවා ඒක හරිද කියලා. ඇත්තටම කිසිම පින්කමකට ගරහා කිරීම කියන එක සුදුසු දෙයක් නෙමෙයි. බොහෝ කෙනෙක් තමන්ගේ තිබෙන පාණ්ඩිත්‍ය ලෙස සලකනවා. මහා ධර්මඥානයක් විදිහට සලකන්නට පුරුදු වෙනවා. පිනකට කුසලයකට ගරහා කරලා ඕක නෙමෙයි කළ යුතු දෙය කියලා කියන්නට උත්සාහවත් වීම. ඒක තමයි ඔහු ධර්මයේ පිළිබඳව නොදන්නාකම ඇත්තටම. හිතන්නේ මම බෞද්ධ දර්ශනය දන්නවා බෞද්ධ දර්ශනය එක්ක ඔය කරන පින්කම කොච්චර බොළඳ වැඩක්ද කියලා හිතලා ඒ පින්කමට ගර්හා කරනවා සමාජය තුළ තමන් හොවා දැක්වීම සඳහා ඒක අවස්ථාවක් බවට පත් කරගන්නවා එතකොට ඒක තමයි තමන් ධර්මයේ පිළිබඳව බෞද්ධ දර්ශනය පිළිබඳව දන්නේ නැතිකම තේරුම් නොගත්තකම මේක තමයි කම්මස්සගත සම්මාදිට්ඨියේ තියෙන ඌනතාවය ඒක ඒ නිසා කෙනෙකු මොනතරම් වටින විදිහට පින්කමක් කළත් මොනතරම් ධන දාහන්නේ වියදම් කරලා පින්කම කළත් ඒක කරන කෙනාගේ සිතෙහි ඇති ශ්‍රද්ධාව සහ ඔහුගේ පරිමාව ඒක කිසිසේත්ම කාවිසිනදු හෙලා හෙලා දැකිය යුතු හෝ පහත්කට යුතු දෙයක් නෙමෙයි කෙනකෙනාගේ ඉන්ද්‍රිය ස්වභාවයන් අනුව කෙනකෙනා විවිධාකාර පුණ්‍ය ධර්මයන් කරනවා මහබෝධිසත්වයන් වහන්සේලා පවා විවිධාකාරයේ පුණ්‍ය ධර්මයන් සිද්ධ කරනවා සමහර වෙලාවට තමන්ගේ සමස්ත ජීවිතය පවා වැය කරනවා එක පූජාවක් වෙනුවෙන්. මංගල බුදුරජාණන් වහන්සේ ධාතු සෑයකට තමන්ගේ තමන්ගේ සිරුර පහනක් බවට පත් කරගත් අවස්ථාවක් ගැන දැක්වෙනවා. වෙනතන හිතන්නකෝ ඒක ඔය විවේචනය කරන අයගේ දෘෂ්ටි කෝණයෙන් ගත්තොත් එහෙම මොනතරම් විවේචයට විවේචනයට තුඩු දෙන කාරණාවක් වෙයිද කියලා. හැබැයි ඒ සිද්ධ කරගත්ත කුසලයේ උන්වහන්සේට විපාක දීපු ආකාරයත් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඇයි මේ මුළු සමස්තය පුරාවටම උන්වහන්සේගේ සිතේ ඉපදුනේ මහා දැඩි අදිෂ්ඨානයක්, මේ හිතේ යෙදුණු ගති ටික මහා කුසල ගති ටිකක්නේ. නිසා කෙනෙක් පින්කමක් කරනවා කියනකොට උත්කෘෂ්ඨ ලෙස පින්කම කිරීම ගර්හාවකට ලක්කල යුතු දෙයක් හෝ හෙලා දැකිය යුත්තක් නෙමෙයි. ඒක ඊටාම ශ්‍රේෂ්ඨ දෙයක් හැටියට අපි තේරුම් ගන්නට ඕන දෙයක්. මහා පරිමාණයෙන් පින්කම් කරනකොට මිනිස්සුන්ට ගොඩක් වෙලාවට සිහි වෙනවා අසරණ මිනිස්සු ගැන, දුගී දුප්පත් අය ගැන සිහි වෙනවා. හැබැයි තමන්ගේ ගෙදර ආහාර අපත යනකොට ඒක සිහි වෙන්නේ නැහැ. තමන් නොඑක් උත්සව වලට සහභාගී වෙනකොට නොඑක් දේවල් වලට යනකොට අපරාධ මේ උත්සවයට මෙච්චර ප්‍රමාණයක් වියදම් කරන්න මේක අසරණයන්ට දුන්නා නම් හරිනේ කියලා ඒක සිහි වෙන්නේ නැහැ. තමන්ගේ ගෙදර අවාහ විවාහ උත්සවයක් හරි මොකක් හරි තියෙනකොට එහෙම නැතිනම් තමන්ගේ ගෙදරට කවුරු හරි එනකොට ඒක එහෙම ඒක සිහි වෙන්නේ නැහැ. ඒ වගේම කොහේ හිටියත් නිින්ද යනවනේ අනේ මොකටද මේ මෙච්චර ගෙවල් දොරවල් ඇඳන් හදන්නේ මේව දේවල් සකස් කරන්න කියලා මේකෙන් මම සාමාන්‍ය විදිහට ජීවත් වෙලා මම හම්බ කරන එකෙන් වැඩි කොටසක් මම දන් දෙනවා කියලා එහෙම කරන්නේ නැහැ. හැබැයි කෙනෙක් දාන ධර්ම વિશેහි යොදවනකොට පිනක් කරනකොට ඒක දිහා බලන් ඉන්න පිරිසට අනුන්ගේ වස්තුව පිළිබඳව ලෝභකමක් ඇති පිරිසකට ඒ පින්කමකට ගර්හා කරන්නට සිත් පහළ වෙනවා. ඒක මේ අනුන්ගේ වස්තුව අනුන්ගේ සම්පත්තියට ඊර්ෂ්‍යා කරන ඒකට මසුරු බවක් ඇති පුද්ගලයන්ගේ ස්වභාවය. එනිසා ඒකට වංචක විදිහට ධර්මයක් යොදා ගන්නවා ධර්මයක් පාවිච්චි කරනවා. ඒක නොවිය යුතු දෙයක්. පින්කම කරන කෙනා එයාගේ කුසල සිත, එයාගේ ශ්‍රද්ධාව, එයාගේ ප්‍රඥාව එතන යදෙනවා. එයා ඒක නිවැරදි ලෙස सिद्ध කරගනි. එතකොට අපි ඒක පිළිබඳව විවේචනය කරන්නට කවදාවත් යන්නට හොඳ නැහැ. මොකද කරගන්න කෙනාගේ කුසලයේ බවටපත් වෙන්නේ කරන වැඩේ නෙමෙයි ඔහු ඒක කරන්නට මුල් කරගත්ත චේතනාව. ඒක තමයි ඔහුගේ කුසලය. ඉතින් ඔහු බලවත් කුසලයක් එතන सिद्ध කරගන්නකොට තව කෙනෙක් ඒ කෙනා කුසලයේ කරගත්ත වස්තුව දිහා බලලා අකුසලයක් කරගෙන තියෙනවා. ඉතින් ඒක ලෝකේ නුවන් නුවණ නැතිකමේ තියෙන ප්‍රතිඵලය. එනිසා අපි ඒතනටපත් විය යුතු නැහැ. කම්මසගත සම්මාදිට්ඨිය උපදවගෙන අපේ හිත දිහා බලාගෙන අපේ හිතේ කර්ම සකස් නොවන විදිහට අපි ඒ පින්කමක් තියනවා නම් ඒක අනුමෝදන් වෙලා අපි අපි කරන පින්කමක් නිවැරදි ලෙස සිද්ධ කර ගැනීම තමයි වඩා වැදගත් වෙන්නේ. තමන්ගේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය සකස් කර ගැනීම තමයි වඩා වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් හෙලා දැක්ක යුතු දේවල් නෙමෙයි. ඒ වගේ දේවල් අපි කුසල ධර්මයන් හැටියට අනුමෝදන් විය යුතු දේවල් සහ ඒ දේවල් තුලින් ලැබෙන විපාක ආදී පිළිබඳව කර්මය සකස් වෙන ආකාරයන් පිළිබඳව සිහි කිරීම තමයි අපි මේ දේවල් මුල් කරගෙන සිද්ධ කළ යුතු වෙන්නේ. ඉතින් අද දවසේදී අපිට තව ප්‍රශ්න ගැටලු රාශියක් යොමු වෙලා තියෙනවා. හැබැයි අපිට මේ ප්‍රශ්න ගැටලු සියල්ලටම අද දවසේදී පිළිතුරු දෙන්නට කාලය නැහැ. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ වැඩසටහන තුළදී දිරි ප්‍රශ්න ටික සාකච්ඡා කරන්නට කල්පනා කරගන්න හැම කෙනෙක්ම තාමත් ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුනා මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාං කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න.